එහෙමයි. අනිත් එක ස්වාමීන් වහන්සේ දැන් ඔය විවිධ භාවනා ක්‍රම තියෙනවානේ මෛත්‍රී භාවනාව, ආනාපාන සති, සක්මන් භාවනාව. ඒ වගේ භාවනා තුළින් ලබන ධානාත් වෙනස් වෙනවද? ප්‍රථම ධානය මෛත්‍රී භාවනාවෙන් ලබා ගත්තොත් ආනාපාන සතියෙන් ලබාගත්තොත් ඒ ධාන අතර යම් වෙනස්කම් තියෙනවද ස්වාමීන් වහන්සේ? නෑ ධානයටපත් වුනහම ධාන අංග වශයෙන් වෙනසක් නෑ. හැබැයි ආරම්මන වශයෙන් වෙනසක් තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට ආනාපාන සති භාවනාවෙන් ධාන උපදවාපු කෙනෙකුට ආනාපාන සතියේ ධානය තියනවා කියලා එයාට මෛත්‍රියෙන් ධානය උපදවා ගන්න බෑ. අර අර පුහුණුව තිබ්බයි කියලා. මෛත්‍රිය වෙනම පුහුණු කරන්න ඕනේ. මොකද ඒක වෙන මනෝභාවයක්. හැබැයි ආනාපාන සතියෙන් ධාන උපදවපු කෙනෙකුට කසින භාවනාවක් තුළ ධානය වඩන්න වඩා පහසුවක් තියෙනවා. වායෝ කසිනේ වගේ ගත්තහම ඒ තැනත්තට වඩා පහසුයි. මොකද ආනාපාන සතියේ ප්‍රගුණ කරපු කාරණා වායෝ කසිනේ ප්‍රගුණ කරනකොට ඔහුට වඩා සමීපව ඉක්මනින් ඉක්මනින් ඉදිරියට යන්න පුළුවන්. හැබැයි ආනාපාන සතියෙන් ධානය උපදවා ගත්ත කෙනෙකුට මෙත්තා භාවනාවෙන් ධානය උපදවන්න ගියාට අර හුරුව උදව් වෙන්නේ නැහැ. ඒක වෙනම පුහුණු කරන්න.